සමාදාය සික්කත සික්ඛාපදේසු ඉල්ලගෙන සමාදන් වෙන්න කියලා බුදුරජාන්සේ කියන්නේ මේ දෙනවට ගන්නවා කියන එක නෙවෙයි. ඒ නිසා ප්‍රාතිමොක්ක සංවර සංගුතා විහෙරත ආචාර ගෝචර සම්පන්නෝ ආචාර ගෝචර ධර්ම දැනගන්න ඕනේ. සීල භික්ෂුකට ගැලපෙන භික්ෂු ආචාර ධර්ම තියෙනවා. භික්ෂු හැසිරිය යුතු ගෝචර භූමියක් තියෙනවා. ඒ වගේ මේ යෝගාවචරින්ද අපි හැමතැනම යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ආචාර පද්ධතියක් දෙන්න මේලා වාඩි වෙන්න ඕනේ මේලා සක්මන් කරන්න ඕනේ මේලා දාන වේලාව මේලා පුද්ගලික වැඩ කරගන්න වේලාව කියලා ඒගොල්ල ඒකට කැමැත්තෙන් යටත් වෙනවා. ඒ වෙලාවේදී කතා කරන්න බෑ මට රෙජිව දාන්න තියෙනවා මම සක්මන්ට කරන්න විදියක් නැහැ මට යන්න තියෙනවා කියනවනේ ඉතින් අපි කියනවා ගේට් එකේ හැටම යන්නේ කියලා. මේකේ ඉඳලා නටන්න එන්න එපා. ඒ තමන්ට දීලා තියෙන පද්ධතිය තුළ ආචාර ගෝචරය දැනගන්න ඕන. භික්ෂුවත් දැනගන්න. දැන් අද ඉන්න භික්ෂු ගාල කඩාගත්ත හරක් වගේ මොනව කරනවද කියලා ආචාර ගෝචර නැහැ. ඉතින් ඊට වෙඩි ඒක නිසා මහසි සයිඩෝ සාංශ කියනවා මේ ගිහියන්ට ලේසි නිවන් දකින්න කියලා. මොකද ඒකට ලොකු පිම්මක් හම්බෙනවනේ සිල් රකපු ගමන්. විතර දුරේ නැත්තම් කොච්චරක් දහසකුත් එකක් වැඩනේ විශේෂයෙන් කාන්තාව ගත්තොත්. දවස පුරාම සුමේ කරනවා කිව්වහම පුදුම කැඹිරිල්ලක්නේ කඹරන්නේ කවදාවත් ඕටයිම් ගවන්නේ නැහැ. ට්‍රාන්ස්පෝර්ට් ගෙවන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරපන්. ඉතින් එහෙම කෙනෙකුට මෙහි ඇවිල්ලා ෂෝක් එකකට භාවනා කරන්න හම්බෙච්චාම පොඩ්ඩයි වෙන ස්වර්ගයක් ඕනේ නැහැ. ඒක සමාදම් වෙන්න. ඒකෙන් අපි මොකද්දෝ ගුණ සුවඳක් ඇති කරනවා. ආචාර ගෝචර සම්පන්නෝ. ඉතින් ඒ වගේම අනුමත්තේ සුවජ්ජේසු බය දස්සාවිනෝ. ඊටාම කුඩා පුංචි වැරද්දෙත් බය දක්නාසුලෝ ගත කරනවා. ඒක හරියට මේ හැම තුවාල වුණාට පස්සේ දෙනකගේ ඒ හැම සත්තු වහනවානේ. කනවානේ බිම්බුදිය ගත්තොත් බිම්පණුව කනවා. ගහකට ගියොත් එimhe ගහේ ඉන්න සත්තු කනවා. වතුරට ගියොත් මාළු කොටනවා. ඉතින් අර තුවාල වෙච්ච හැම නිච්ඡම්ම ගාවි කියලා කියනවා. කොච්චර අමාරුවෙන්ද එයා රකින්නේ කියලා බලන්න. තමාට ඉහඳ ගෙනක් තියෙනවා අරගේ. මැස්සෝ. ඊට පස්සේ පණුව ගහනවා. ඉතින් වගේ සිල් ගත්ත එක්කෙනා වෙනදාට වඩා Taman අර ආචාර ගෝචර ධර්ම දිහා නැත්තම් Tamanගේ ඇවතුම් පැතුම් දිහා වෙනදාට වඩා අනුමාත්‍ර වූ වැඩි පවා කරන්න නැති අද එක්කෙනෙක් කියලා තිබුණා මේ භාවනා කරනකොට ළඟ ඉන්න අය කෑ ගහන සද්දේ මම වැඩි ගණන් ගත්තේ නෑ මම පුළුවන් තරම් ඒකෙන් හිත නරක කරගන්න නැතුව ජීවත් වුණයි කියලා. ඉතින් මම ඒ වෙලාවෙත් මතක් කරා ඒ විතරක්මදි තමන් උදේ ඉඳලා හැන්ද වෙනකන් කොච්චර සද්ද කරනවද කියලා තමන්ගෙන් නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. නැත්තම් කම්මැලි බුදියා ගන්න බල්ලට එන ගැහුවට ගාණක් නැහැනේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් යකඩ දාලන එකනේ කරන්නේ. නමුත් උදේ ඉඳලා හැන්ද වෙනකන් තමන් ගෙදර ගියත් පිඟානක් කෝපයක් හේදුවත් නෑවත් දොරක් ඇහුවත් කෑවත් බිව්වත් කොච්චර සද්ද නිකුත් වෙනවද කියලා බලන්න. ඒකෙන් කොච්චරක් නතර කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ අනුමාත්‍ර වූ කුඩා දේ පවා බොහෝම ආදර්ශවත් වෙන විදියට නිකන් මේ ඉන්න දවස් ටිකේ ගත කරනවා. එතකොට අපිට තියෙනවා ඒක අපිට කරන්න පුළුවන්. අපේ ශරීරයේ තියෙනවා අපිට විසාර කරන්න කියලා රාජකාරියක් නැහැ කරන දේ සද්දයක් නැහැ වෙන විදියට කිසි කෙනෙකුට හිත රිදෙන්නේ නැති වෙන විදියට ඒ දවසක් වාහනේ යනකොට ඒ ගිය පාසක මහත්තයා කියනවා මම ඩ්‍රයිවිං කරන්නේ එහා පැත්තෙන් එන ඩ්‍රයිවර්ට කවදාකවත් බ්‍රේක් ගහන්න නැති වෙන විදිහට තමයි මම වාහනේ ගෙනියන්නේ. මම පුළුවන් තරම් ඉඩ දීගෙන යනවා. මොකද බ්‍රේක් කියන්නේ සල්ලි. කියන්නේ පෙට්‍රල්. නිසා ඒ තමන් දැනගන්න ඕනේ පාරේ යන අනික් රියදුරන්ට මගෙන් කිසිම බාධාවක් වෙන්නේ නැති වෙන විදිහට මම වේගෙන් යනවා. හැබැයි එහා පැත්තේ ඉන්න මනුස්සයාට මගේ ඉස්සරහා පස්සේ යන කාට කවදාකවත් බ්‍රේක් ගහන්න වෙන්නේ නැති විදිහට තිරිඟ තද කරගන්න නැති විදිහට යන්න ඕනේ. ඉතින් අපේ ජීවිතයත් අපි ඒ විදිහට ගත කරනවා නම් අනුමාත්‍ර වූ වර්ධේ බය දක්නා සුළුව සබහා ධර්මයත් අපිට නැතු වෙනවා. සතාසරුපයත් නැතු වෙනවා. ගහකොළත් අපිට නැතු වෙනවා. මේ කෑකොස්සන් ගහගෙන සටපට ගාගෙන අනම්මනම් කරන්න ගියාම පරිසරයේ ශබ්ද දූෂණය සිද්ධ වෙනවා. ගස්කොළන් වලට අමාරුයි, සත්තුන්ට අමාරුයි. ඒ නිසා මේ කොවිඩ් ප්‍රශ්නේ ආවට පස්සේ BBC එකේ British Broadcasting Corporation එක කියන්නේ මේ ලංකාවේ අපගේ සංදේශය කියලා කියන්නේ ඒගොල්ලෝ සමීක්ෂණයක් කරලා තියෙනවා ආශාන්තරා ගමන් අඩු වෙනකොට කෝච්චි ගමන් අඩු වෙනකොට බස් ගමන් අඩු වෙන කුරුල්ලන්ගේ සද්දෙ ඉබේම අඩු වුණාලු. මේ කෑකරන සමාජයේ උන් කෑ ගහගෙන ජීවත් වෙන්නේ මොකද මේ මිනිස්සු ඉන්න තැන මල විකාරයක්. පුදුමාකාර කෑ ගැහිල්ලක් නේ කෑ ගහන්නේ. එතකොට මේ සද්දවල බාහිර සද්ද බව තැම්පත් වෙනවා. ඒ නිසා අපි ඉන්න පරිසරයේ අපි නිස්සද්දව පිරිසිදුව අනුමාත්‍ර වය පරිදේ වය දක්නාසුල හිටියොත් බලන්න අහලා පහලා ඉන්න ඇට ඒක පැතිරෙන ගතියක් යනවා. ලොකු සංස කියන එක සංක්‍රමණික දෙයක් කියලා. තමයි නිස්සද්දව කරන වැඩ හිමීට කරනකොට අනික් භාවනා කරන කෙනෙක් හිටියොත් එයාට තියෙනවා ටක් ගාලා අර මනුස්සයා සතියෙන් වැඩ කරන්න කියලා අපිටත් ඉබේම පාඩමක් එනවා. මොකද එයා නැවතිල්ල වැඩේ කරන්නේ. අර ඉක්මනට মালටි ටාස්කින් කරන්නේ යතින් එකක් කරනවා මේ යතින් එකක් කරනවා දෙවන පරණ සටපට මුන්ද වගේ නෙවෙයි. එමෙහිට වැඩ කරනවා. මේ ආවට පස්සේ මේ මනුස්ස ලෝකෙට මොන කලබලයක්ද අපිට තියෙන්නේ මේ බුද්ධෝත්පාද කාලේ ඉල්ලුවා හම්බුණා. manussත්ත්ව ප්‍රතිලාභය හම්බුණා. අපිට පිළිකාරෝයක්වත් මරණ තර්ජනයක්වත් වෙන ලෙඩක් දුකක් නැහැ අංගපසංග ටික තියෙනවා. බලන්න උදේල ඇඳවෙත්ත වලිග කියන තිබ්බ හනුමා වගේ එහෙට දුවපන් මෙහෙට දුවපන්. මෙහාට ඵලයන් චූංචෑන් මෙහාට ඵලයන් චූංචෑන් අරක ගෙනින් චූංචෑන් මේක ගෙනින් චූංචෑන් සිංගප්පූරුවේ වැසියෝ කැමට බීමට රුසියෝ මේ දෙන්නම හුලක් කාලා ඉන්නකෝ හැබැයි හත් ඉතිකුරාදා එලවනවා කොච්චර කතා කරන්නේ <laughs> දිගට ඉන්න දෙන්නේ නැහැ නමුත් මෙහෙම තැන් තියෙනවා ඒකට ආවට පස්සෙවත් විවේක වෙයල්ලකෝ අර ගේනාපු Java නිසා මේකේදීවත් විවේක වෙන්නේ නැහැ අඩු ගන්න තේරෙනවනේ අපිට සැප දුන්නට අපිට විවේකී දුන්නට අපි ලෑස්ති නෑ. ඒ නිසා අනුමාත්‍ර වූ වර්ධෙහි බය දක්නාසුලුව. කුඩා හෝ වැරද්දක් නොකර ඉන්න බලන්න. ඒකෙන් අදහස් කරන්නේ මේ පොඩි වැරදි කළා චිත්ත පීඩ අරගෙන මම යතින් ඒක වුණා මේක වුණා කියලා පශ්චාත්තාප වීම නෙවෙයි තියෙන්නේ. ඒකට අපිට ක්‍රම කීපයක් තියෙනවා පාපොච්චාරණේ තියෙනවා. ආපත්‍ති දේශනාව තියෙනවා කාටද නෝනම් ගිහිල්ලා කියනවා මම ඉතින් වැරද්ද වුණා සමා වෙන්නේ කියලා. ඒක හරිම ලස්සන ගුණයක්. හැබැයි ඉන්ස වැරදි කරන්න එපා. නමුත් වැරද්දක් නොකරන විදියට මේකෙදි ඉතාමත් වැදගත් දේ තමයි Taman අනුමාත්‍ර වූ වර්ධේ බය දක්නාසුළු හිටියට කිසි කෙනෙක්ගෙන් ඒක බලාපොරොත්තු වෙන්න එපා. කවදාවත් කියන්න යන්න එපා. පශ්චාත්තාවයක් විතරයි සිද්ධ වෙන්නේ. කාට ඔක්කත් බලපෑම් කරන්න යන්න එපා. බලපන් මම අනුමාත්‍ර වූ බයේ වර්ධ ජීවත් වෙනවා. උඹටත් එහෙම බැරි මොකද? අදාළ නැහැ. ඒක අදාළ නැහැ. ඒකට කිසිසේත්ම මානවයට එහෙම අයිතිවාසිකමක් නැහැ. මගේ දරුවා හදන්න කියලා දෙමව්පියන්ට කිසිසේත්ම අයිතියක් නැහැ. ගෝලිය හදන්න කියලා ගුරුන් ටීචර්ස්ලාට කිසිම අයිතියක් නැහැ. ඒක කරන්න ගිහිල්ලා අද ගුරුවරුන්ගේ 86කට මානසික ආතතිය. දරුවෝ ඉන්න අම්මලාට දරුවන්ගෙන් හම්බෙන්නේ ද්වේෂය පමණයි. එහෙම දන්නේ නැති අම්ම කෙනෙක් ඉන්නවනම් අත උසන්. තාත්තලා ඉන්නවනම් අත උසන්. දරුවෝ කරන්නේ ද්වේෂ කරන එක විතරයි. මේ හදන්න ගිහිල්ලා. ගේ කුරුල්ලන්ගේ බලන්නකෝ. උන් කූඩුවෙන් එළියට එළුවට පස්සේ පැටව ආයේ ගේ පැත්තේ ඉන්න දෙන්නේ නැහැ. උන් දොරට වඩනවා කියලා අමුතු කිචිපිචියක් දාලා පැටව එළියට දානවා. ඊට පස්සේ ආයේ මෙහෙන්න එපා. උඹලා හම්බ කරන කාපල්ලා. උඹට ඕන නම් ගේ කිරිල්ලේ කුරුල්ලෙක් හොයාගනි. කුරුල්ලා කිරිල්ලයක් හොයාගනි. අම්මා යන්නේ කේන්දරේ අරගෙන ගෙවල් දොරවල් බලන්න. ඒව කතා බොරු. මේ සිංහල අම්මලාට නැත්නම් මනුස්ස අම්මලාට තමයි ඒ කුණු අරපේ තියෙන්නේ. අනේ දරුවන්ගෙන් දුක් ගන්න හැටි.